හොඳයි එහෙමනම් අපි දැන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඊ타මත්ව වැදගත් දේශනාවකින් අපිට චිත්ත භාවනාව එහෙම නැත්නම් චිත්තානුපස්සනා සතිපට්ඨානය ගැන පැහැදිලි කරා ඒ වගේ මේකේ වෙනස්කම් පැහැදිලි කරා මම බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට මගේ ජීවිතයට ටික කාලයක් ඒක පුහුණු කරලා තියෙනවා ඒක ප්‍රායෝගිකව යොදා ගත්තේ යොදා ගනිමින් පවතින්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. ස්වාමීන් වහන්සේ දැන් චිත්තානුපස්සනාවේදී දැන් එක සුළු උදාහරණයක් අරගෙන පෙන්වුවොත් හිතන මට හිතෙනවා ඒක කොච්චර ගැඹුරකට යන දෙයක්ද කියලා අපිට ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා උදාහරණයකට ගත්තොත් දැන් අපි කියනකොට වචනීය වශයෙන් හරි හිතනකොට හරි සිතුවිලි වශයෙන් හරි මේක හොඳ දෙයක් මේක නරක දෙයක් කියලා කියනකොටම නරක දේ කියනකොටම ඊ타මත්ම සියුම් තත්වෙන් පටිගය ඇති වෙන හැටි සිත තුළ හොඳ දේ කියනකොට කැමැත්ත එහෙම නැත්නම් ලෝභය ඇතිවෙන හැටි අල්ලන්න තරම් හැකියාවකට අපේ හිත දියුණු වෙනකොට චිත්තානුපස්සනාවෙන් ගොඩාක් වැඩ ගන්න පුළුවන් කියන එක තේරිලා තියෙනවා. ඔව් ඇත්තටම දැන් එතනදී මම තව යමක් එතනට එකතු කරන්නම්. දැන් ඒ කියන්නේ අපි අර සංඥාව ගන්න තැනදීම ඒ ඒ සංඥාවෙන් තමයි ඊට පස්සේ මනෝභාවයන් සංකල්ප දෘෂ්ටි ඔය ඔක්කොම ගොඩ නැගෙන්නේ. දැන් අර හොඳයි කියන සංඥාව අපි අර ඇහෙනකොටම ඒ අන් අයගේ ප්‍රකාශනය තුලම අපි ඒ සංඥාව ගන්නවා. නරකයි කියලාකොට මේ වචනෙම අපි සංඥාව ගන්නවා. ඒ සංඥාව ගත්තු ගමන්ම එතනින් එහාට ඒක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. දැන් ඒවා අපිට හොඳට දැනෙනවා මනසට විතරක් නෙමෙයි කයට පවා. දැන් ඔන්න දැන් පහුගිය කාලේ අපිට කැස්ස තිබුණානේ අර උණ ගැනිලා ඒකේ අවශේෂ ප්‍රතිඵල හැටියට. ඉතින් දැන් ප්‍රතිකාර කරලා කැස්ස සුව වුණා වුණා දැම්මට කැස්ස මතු වෙයිද කියලා ඒ සංඥාව මතු වෙච්ච ගමන් උගුර නලියලා ඊට පස්සේ කැස්ස මතු වෙන්න ගන්නවා. එතකොට රූප කලාපත් ඒ විදිහට අර සංඥාව ගන්නකොටම අපේ මනස තුල ක්‍රියාත්මක. එතකොට මේ සංඥාව ගත්ත පමණින් රූපේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ චේතනත් පහළ වෙන්නට ඕන. එතකොට ඊටාම ශණයකින් මේ මේ චේතනා මනෝභාව ඒ සියල්ල ක්‍රියාත්මක වෙනවා. ඉතින් රූපය එහෙම ක්‍රියාත්මක වෙනකොට සිත ඊටත් වඩා සූක්ෂම විදිහට යන්තමටම ඇහෙනකොටම පෙනෙනකොටම ඒවා ක්‍රියාත්මක වෙනවා. දැන් ඒවා තමයි අර මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ පපංච සංඥා සංඛා සමුදාචරන්ති. එතකොට ප්‍රපංච සංඥා සංඛ්‍යාත හැසිරීමකට. එතකොට දැන් ප්‍රපංච ගොඩනගන්නට ක්‍රියාත්මක වෙනවා දීර්ඝ කාල. දැන් ඒ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර චක්කු විඥාණයෙන් අරමුණ ගන්නවා. හරි සෝත විඥාණයෙන් හරි කවර විඥාණයකින් හරි අරමුණ ගන්නවා. ඊට පස්සේ ඒකෙන් ස්පර්ශය හට ගන්නවා. ඊට පස්සේ පස්සේ නිසා වේදනාව හට ගන්නවා. යම් වේදේති තං සංජානාති. යමක් එහෙම විඳිනවා නම් ඊට පස්සේ විඳීම මුල් කොටගෙන තමයි හඳුනාගන්නේ. ඒ සුඛ සුඛ වේදනාවක් නම් සෝමනස්ස වේදනාවක් නම් ඒක හොඳයි කියන සංඥාවකින් තමයි හඳුනාගන්නේ. ඒක කොච්චර අනර්ථකාරී වුණත් විනාශකාරී වුණත් තමන්ගේ ජීවිතේ නැති කරන්න හේතු වුණා. තමන්ට ඉන්ද්‍රයන්ට දැනුනේ ප්‍රියශීලී විදිහට නම් ඒක හඳුනාගන්නේ හොඳයි කියලා. එතකොට අපි දේවල් හඳුනාගන්නේ වේදනාව මුල් කොටගෙන. ඒ වේදනාව නිසා යම් වේදේති තං සංජානාති. මේ වේදනාව අනුවයි හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ යම් සංජානාති තං විතක්කයේද හඳුනාගත්තට පස්සේ ඒක හොඳයි හරි නරකයි හරි කියලා නැවත නැවත ඒක ගැන හිතන්න පටන් ගන්නවා කල්පනා කරන්න පටන් ගන්නවා අර ස්වરૂපේ එතකොට යම් විතක්කේති තං පපංචේති අර විතර්ක කරන්න නැවත නැවත හිතන්න පටන් ගත්තට පස්සේ තමයි තණ්හා මාන දික්ටි වශයෙන් ඒවා පිළිබඳව ප්‍රපංච ගොඩනැගෙන්නේ. දැන් මේ ප්‍රපංච ගොඩනැගීමේ ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ ඒතනත්තාට ලොකු වැඩපිළිවෙලක් ඕනේ ඊට පස්සේ අරමුණු ගන්නකොටම පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ ප්‍රපංච සංඥා සංඛ්‍යාත මනෝ ක්‍රියාකාරීත්වයක් තමයි ඒතනත්තාගේ ඇති දැන් ඔය ඔබතුමා විස්තර කරන්නේ අන්න ඒ වගේ අර අතනින් වචනේ ගිලිහෙනකොටම අපි ඒ සංඥාමය වශයෙන්ම ස්පර්ශ කරන්නේ අර ලෝභය මතුවෙන විදිහට. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි. ස්වාමීන් වහන්ස ඒ தത്വයට සිත දියුණු කරලා තියෙනකොට තේරෙන දෙයක් තමයි අපි අර මේ සමත භාවනාවේදී පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා අරමුණට සිත නැංවීම සහ අරමුණ පිරිමැදීම කියන දෙක. ඔය දෙක ඔය දෙක ඊ타මත්ම මයික්‍රෝ ලෙවල් එකේදී කියන්නේ ඊ타මත්ම කනමත් අර කියන්නේ කන කණික සමාධිය කියලා. එතෙන්දී ඒක පවා තේරෙනවා. ඒක හුඟක් සංසුන් වෙලා ඒක බලනකොට එතන අපි අරකට ප්‍රතික්‍රියාවක් ප්‍රතික්‍රියාවක් කරන්නේ නැත්තේ අර අර අර අතන ඇති වෙනකොට කැමැත්ත හරි අකමැත්ත හරි ඇති වෙනකොට ඒ කැමැත්ත හරි අකමැත්තේ හරි ඒ නියම ස්වરૂපය අපි දකින්න නම් එතකොට අරමුණ එක්තරා විදිහකට පිළිමැදලා බලන්න ඕනේ ඒ වගේම අරමුණට හිත නංවන්නත් ඕනේ එතකොට තමයි ගැටීම ඇති වෙන්නේ ඒක පවා තේරෙන තත්වයට වගේ ඇවිල්ලා තියෙනවා දැන් ඒ කරන වෙලාවේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම ඔය ඔක ටිකක් ටෙක්නිකල් වගේ මේ කියපු ටික දැන් ඒක මගේ සාමාන්‍ය ජීවිතයට ওই தත්ත්වයට දියුණු කරගත්තාම බලපාලා තියෙන හැටි සහ බලපාමින් තියෙන හැටි විස්තර කරන්න. එතකොට මේ මේ කිට්ටුම අය සමග බොහොම සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. බොහොම සාමයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම තවත් ඇති වෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ කැමැති වැඩ අකමැති වැඩ කියන එක ජීවිතේ අයින් වෙන්න පටන් ගන්නවා. දැන් අපි ජීවිතේ පුරාම දවසක ගත්තාම මිනිස්සු වැඩ කරනකොට වෙහෙසටපත් වෙනවා. මානසිකව සහ කායිකව. විශේෂයෙන්ම මානසිකව. ඒව මානසිකව වෙහෙස නැතුව සමහිත පවත්වන්න පුළුවන් ගතියක් මේක නිසා ඉබේම ඇති වෙනවා. එතකොට ඒ නිසා ඔය හොලිඩේ යන්න විවේක චාරිකා යන්න ඒ වගේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් gedara කට්ටිය කියනවා නම් යන්න පුළුවන්. නමුත් එහෙම தත්ත්වයක් අවශ්‍යකමක් ඇති වෙන්නේ නැහැ. ඒක ඊටාම වැදගත් කාරණයක් ඔබතුමායි මතු කළේ. දැන් සමහර වෙලාවට අපේ සිත්වලට දැනෙනවා මේ දැන් දවස් අවසන් වෙනකොට නිකන් හරි තෙහෙට්ටු ගතියක් වෙහෙස කරගතිය නිකන් බරක් වගේ එකක් දැනෙනවා. එතකොට දැන් ඒ බර මොකද්ද කියලා අපි ප්‍රත්‍යවේක්ෂා කරලා හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිහින් බලනකොට එහෙම ලොකු දෙයක් නැහැ. මේ පොඩි පොඩි දේවල්. සමහර වෙලාවට අපි මොකක් හරි කියනකොට අනිත් කෙනා ඒක ඒක ගැන ප්‍රතිචාර දක්වපු විදිහ, බලපු විදිහ, වචනයක් උච්චාරණය කරපු විදිහ. එතකොට එතෙන්දී අපිට ඇතිවෙච්ච පොඩි මනෝභාවය. එතකොට ඒවා අපි සුද්ධ කරලා අයින් කරගෙන නැහැ. අර එහෙම චුට්ටි චුට්ටි දේවල් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා අර කිල්ලෝටේ හුණු කුඩු එකතු වෙන්න වගේ පොඩ පොඩ එකතු වෙලා දවස අවසාන වෙනකොට නිකන් හරි තෙහෙට්ටු වෙහෙස කරගතියක් අපිට දැනෙන්න ගන්න. හැබැයි හරියට ওই විදිහට පරීක්ෂා කරලා බැලුවොත් ඒව ඇති මොකවත්ම වැදගත් දෙයක් නෑ. ඉතින් අර දවස් අවසානයේ පරීක්ෂා කරලා අපිට ඒ ඔක්කොම හඳුනා ගන්න බෑ. දැන් ඔය ඔබතුමා ඔය කියන මට්ටමට අපේ මනස සකස ගන්න පුළුවන් වුණොත් එතනදී අපිට හරීම සැහැල්ලුවෙන් දවස ගත කරන්න පුළුවන්. අර කියන වෙහෙස මහන්සිය නැතුව. මොකද ඒ ඒ වෙලාවෙම අපි ඒ පුංචි පුංචි ගැටෙන පටලවෙන දේවල් ඒ වෙලාවෙම ලෙහාගෙන ඉස්සරහට යන නිසා හරීම සැහැල්ලු බවක් දැනෙනවා එතන. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය එදිනෙදා කරන වැඩ පවා දැන් ගෘහණියකට උයන එක සමහර වෙලාවට මහා <laughs> ඉස්සර දෙයක් වෙනවා. ඒක පවා ඕකෙන් වෙනස් කරගන්න පුළුවන්. පුළුවන්. එතකොට තවත් වෙන දෙයක් තමයි ඊ타මත්ම ප්‍රාණවත් ගතියක් ජීවිතය තුළ ඇති වෙනවා. ඒ වගේම මනස ඊ타මත්ම තියුණු බවක් ඇති වෙනවා. බොහොමත්ම ප්‍රබෝධමත් ගතියක්. ඒ වගේම ඊට පස්සේ තවත් ඇති වෙන දෙයක් තමයි මේ අසල්වැසියන් සමග හරි නැත්නම් නෑදෑයෝ සමග හරි කිසිම කියන්නේ මේ තරහ ඇති වෙන ඒවා අඬදබර ඇති වෙන ඒවා ඒව ඇති වෙන්නේ නැහැ සහ ඒගොල්ලන්ගේ අඩුපාඩුවේදී පවා අපට හරීම මෛත්‍රී පූර්වකව ඒවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙනවා එහෙමයි එහෙමයි එතකොට තවත් දෙයක් වෙනවා ඒක සතුන්ට පවා විහිදෙනවා ඒ කියන්නේ දැන් උදේට ගිහින් ලයිට් එක දානකොට කුස්සිය හරි පැන්ට්‍රි එකේ හරි කූණෙක් ඉන්නවනම් කූණගේ පුංචි පුංචි වෙනස්කම් පවා අර ගිය සතියේ මං කියපු හැටියට තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මම ඉස්සරහා කාමරයක ඉන්නකොට බිරිඳගේ මානසික වෙන වෙනස්කම් පවා යම් විදියකට දැනෙනවා. ඒකලා ගිහින් එතකොට ඒකට ඇඩ්‍රස් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් දෙයක් තේරෙනවා. ධර්මය හොයන්න පටන් ගන්න වෙහෙස තුලින් නෙවෙයි. එපා වීම මහන්සියක් තුලින් නෙවෙයි. ඊ타මත්ම ලොකු උද්‍යෝගමත් පිබිදුණු මනසක් තුලින් තමයි ඒක දිහාවට යන්නේ. ඒ ගැන තමයි මූලික වශයෙන් කියන්න ඕන කරන්නේ. ඒ ඊටාත්ම වැදගත් වෙන ඔබතුමාගේ අත්දැකීම් ටික මොකද දැන් අපි නිතර මේකයි කියන්නේ අපි ඉස්සල්ලා විකෘතියෙන් ප්‍රകൃතියට එනවා. ප්‍රകൃතියෙන් තමයි අපි විමුක්තියට යා යුත්තේ. දැන් මේ අද ලෝකේ වැඩි දෙනෙක් දඟලන්නේ විකෘතියෙන් විමුක්තියට යන්න. ඒ කියන්නේ ඉන්නේ විකෘතිය තුල මහා දාහයක් පීඩාවක් වෙහෙසක් තුල ඉන්න. දැන් මේ වෙහෙසෙන් එක පාරට එක පින්නේ පනින්න හදනවා විමුක්තියට. එහෙම කරන්න බෑ. අපි මේ වෙහෙස කර தත්වයෙන් යථා தත්වයට එන්න ඕන. ඔය කියන සමණය වෙච්ච සිහි බුද්ධිය අවදි වෙන කරුණා මෛත්‍රිය අවදි වෙන ප්‍රසස්ත මට්ටම. දැන් ඔබතුමා ඔය කියන මානසික தත්වය ගොඩනගෙනකොට තමයි හැබෑවට අපි තුල මෙත්තා ගුණය මතුවේ. එතෙක් අපි කරන්නේ සේලෝ සත්‍ය සූපත්ත්වා නිදුක්කත්වා කියලා අර કૃතිම විදිහට වචනමය වශයෙන් මෙත්තාවේ එල්ලෙන්න උත්සාහ කරනවා. දැන් ඔන්න ඔය වගේ தத்துவයක් තුළ තමයි ආත්ම තෘප්තිය. තුලින් අපට හොඳ පිරිපුන් සෞම්‍ය මනෝභාවයක්. හරි සිසිල් ගුණයක් මනස තුලින් අවදි වෙන්න ගන්නවා ඒක තමයි විහිදුවන්නට පුළුවන් ඇත්තටම ඒක අමුතුවෙන් අහවලට අහවලට විහිදුවනවා කියලා අපි උත්සාහ නොකලට යම් යම් කරුණක් ගැන අපි අවධානය යොමු කරනවනම් යම් සතෙක් ගැන අවධානය යොමු කරනවනම් ඒ හැමතැනටම මේක විහිදෙනවා දැන් උදාහරණ හැටියට අපි පෙරදිත් සිහිපත් කරලා තියෙනවා අපි කෝපයෙන් ඉන්නකොට අපි ඒ කෝපය විහිදවනවා කියලා එකක් නැහැ. හැබැයි යම් කාරණයක් ගැනද අරමුණු කරන්නේ අරමුණු කරන හැම අරමුණකටම අර කෝපය විහිදෙනවා. ඒ මොකද ඒක හැබෑවට ඇතුලේ මතුවලා තියෙන නිසා. අන්න ඒ වගේ තමයි ඔය කියන සෞම්‍ය මෘදු ඒ මිත්‍රශීලී ගුණය අපි තුල ආත්ම තෘප්තියත් එක්කලා මතු වුණොත් තමයි ඒකට ප්‍රඥාවයි ওই සමස්ත ගුණාංග ටික එකතු වෙන්නට ඕනේ. එතකොට ඒ තුලින් විතරයි අපිට හැබෑවටම අර සුවපත් වේවා සුවපත් වේවා කියන වචනවල එල්ලෙනවට වඩා හැබෑවටම මේ මෛත්‍රී පූර්වක මනෝභාවය අපිට දසත විහිදුවන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඊටාම වැදගත් ඒ අත්දැකීම අනිත් සියලු දෙනාට අඩුතරමින් මෙහෙම தත්වයන් අපට අත්දකින්න පුළුවන් කියන ආකල්පය හරි ඇති කරගෙන ක්‍රියාත්මක වෙන්න ඒක හොඳ මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් වෙනවා ඔබතුමාගේ ඒ පැහැදිලි කිරීම. එහෙමයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් නිවන් සප සාක්ෂාත් කර ගැනීමට කැමැති කාලයකදී ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි. තිරුවන් සරණයි.